අන්නපානං කාදනියං බත්තසේනාසනානිච දදෙය්‍ය උදුබෝතේසෝ විප්පසන්නේන තේතසාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු දානන් වහන්සේ අපට පෙන්වා වදාළ වටිනා ධර්මයකට සවන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ. ලෝකයේ තියෙන සෑම දෙයක්ම සෑම අවස්ථාවකදීම අපි අපේ දේශවනට අහඬ සලස්වා ගන්නවා. ඒ ආලස් සලස්වා ගන්න මොහොතක් පාසා අද සමාජය තුලත් ගොඩාක් දුරට අපේ සිස් සතන් සංසුම් බවටපත් නොවන අසංවර ස්වභාවයටපත් වෙන දේවල් තමයි ගොඩාක් අපට අහන්න ලැබෙන්නේ. ඒ අහන්න ලැබෙන දේවල් අතර යම් අවස්ථාවක විෂය අසංකේය කල්පලක්ෂයක් තුළ පාරමී ධර්මයන් මුදුන්පත් කරලා බෝධි සම්භාර පුරාගෙන ආපු සිද්ධාර්ථ ගෞතම සාති මුනින්දයන් වහන්සේ දේශනා කළ යම් විතරාගී ධර්මයක් විත දෝෂී ධර්මයක් විත මොහි ධර්මයක් අපේ දසවනට අහඬ ලැබෙනවා නම් අන්නේ අහඬ ලැබෙන අවස්ථාව ඊ타ත්ම ශේෂ්ඨයි අපේ කෙලෙස් ගිනි නිවා ගන්න තියෙන දහම් සිසිල ඒ වාගේ උත්තමයන් වහන්සේගේ දනදා ස්පර්ශයෙන් ලෝකයාට දේශනා කළ වටිනා සී සද්ධර්ම රත්නයේ තියෙන වටිනාකම ඒ දේශවන් යමාගෙන බණහන අයගේ සිස්සතන් සංසිඳනකොට පුදුමාකාර සහනයක් සතුටක් අපට ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ ශ්‍රද්ධාව තියෙන ඥාන සංප්‍රයුක්ත කුසල් කරන අයට තමයි වඩාම මේ ධර්ම ශ්‍රවණේ මේ උතුම් කුසල් අරමුණේ තියෙන ආනිසංස ඵලය දැනෙන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණේ කිරීම නිවන් දොරටුවක් වෙනවා. නිවන් දොරටු පහක් තියෙන ආශාසනයෙහි ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේටත් නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමටත් නිවන් අවබෝධ කරගන්න ලැබෙන වාසනා ශක්තියක් ලැබෙනවා. ධර්මයේ සත්‍යයනා කරන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න දොරටුවක් වෙනවා. ධර්මයේ සම්වර්ෂණය කරනකොට නිවන් දොරටුවක් වෙනවා. භාවනාව නිවන් දොරටුවක් වෙනවා. අන්න ඒ නිසා එවැනි අවස්ථාවන් අපට සංසාර ගමනේදී සිදු කරලා තියෙන අවස්ථාවන් සිහියට නැගෙනකොට පුදුමාකාර සහනයක් සතුටක් සැනසෙල්ලක් අපි ලබනවා. අන්නේ ලබන්න පුළුවන් සුදුසු අවස්ථාවක් තමයි තථාගතයන් වහන්සේ දෙසූ ධර්මයට සමන් දීම. ඒ සමන් දෙන මොහොතේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා පංචමානි වික්‍රේ ධම්මසවනේ කතමේ පංච මේ ධර්මශ්‍රවණේ කරනා වූ අයට ආනිසංස පහක් තියෙනවා ඒ ආනිසංස පහ කවරෙක්ද අස්සුතං සුනාති සුතං පරියෝද පේති කංකං විකරති දික්කින් උදුම් කරෝති චිත්තමස්ස පසීදති කිය. ඒ කියන්නේ අහපු නැති බණක් අහන්න ලැබෙනවා. අහපු බණක් නැවත අහනකොට ප්‍රගුණවත් වෙනවා. සම්මා දිට්ඨිය පෙරදැඩි වෙනවා. ධර්මයේ තියෙන සැකසාංකා දුරු වෙනවා. සිතේ ප්‍රසාදයේ සතුට ඇති වෙනවා කියලා දේශනා කළා. ඒ දේශනාවන්ට අනුකූලව ආනිසංස ඵලයක් ලබන්න නම් ධර්මයේ අහන්න තියෙන්නේ කොහොමද? අට්ටිකත්වා ධම්මං සුනාති. මානසිකත්වා ධම්මං සුනාති. චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. අට්ටිකත්වා ධම්මං සුනාති කියන්නේ ධර්මයේ අර්ථය මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කරා. මානසිකත්වා ධම්මං සුනාති ධර්මයේ මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කරන්න. චේතතෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. දේශවන් යමාගෙන අන්‍යවිත නොවි සමාධි වූ සිතකින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා දේශනා කරා. ඉතින් අන්න ඒ වාගේ අවස්ථාවකට තමයි දැන් මේ ඔබ හැපසමදනාම ඒ අවස්ථාවට සහභාගී වෙන්නේ. ඒ නිසාද ධර්ම ශ්‍රවණේ සඳහා මේ සෑම දිනාටම ධර්ම අනුශාසනාව වශයෙන් චාරිත්‍රාක් වශයෙන් පවත්වන මේ සූත්‍ර දේශනාවක් වශයෙන් අද මාත්‍රකාවේ තබාගත්තේ සංයුත්ත නිකායේ කෝසල වර්ගයේහි 37 සූත්‍රය. ඒ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ ධම් දේශනා කරන්නට අවස්ථාව සලසා ගත්තේ. අපි කවුරුත් දන්නවා භාග්‍යවතුන් වහන්සේ ජේතවන මහා විහාරයේ වැඩි ඉන්න කාලේ අනාථ පින්ඩික සිටුවරයා විසින් සකස් කරලා නිමාවටපත් කරපු ඒ වැඩි වැඩි කාලයක් සවැත් නුවර ආශ්‍රිතව කරගෙන භාග්‍යවතුන් වහන්සේ 25 වසරක් තමන්ගේ ජය භූමියක් හැටියට තමන් වහන්සේ සවැත් නුවර වාසී ජනතාවට ඉතාමත්ම ලැබියාවකින් මේ උතුම් ශාසන සේවය සිදු කළා. එදා ඒ සවැත් නුවර වාසී පිරිස හත් කෝටියක් හිටියා. පන් කෝටියක් ආර්ය ශ්‍රාවකයෝ. එවැනි පිරිසකට <coughs> සංග්‍රහ කරමින් එදා එවකට සවැත් නුවර රාජ්‍ය සම්පත්තිය දැරුවේ පසේනදී කොසල් මහරජතුමා. මේ කොසල් මහරජතුමාගේ චාරිත්‍රයක් තියෙනවා උදේට බුද්ධ උපස්ථානයට යනවා. දවල්ට බුද්ධ උපස්ථානයට යනවා. හන්දෑ සමයේ බුද්ධ උපස්ථානයට යනවා. සියතින් උපස්ථාන කරමින් ඉන්න කාලයේදී මේ කුසල් මහ රජුරුව එක දවසක් දවල් කාලේ භාග්‍යවතුන් වහන්සේ බැහැඩකින්න ගියා. බැහැඩකින්න ගිහිල්ලා අඬ නමස්කාර කරලා එකක් පසුක වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. අසා සිටියේ මොකද්ද? අපි හැමදෙනාම සිදු කරන වටිනා පින්කමක් ගැන ඇහුවා. කවුරුත් කරන හැමදාම කරන පින්කමක් වශයෙන් කරන මේ දානයක් දෙනකොට කාටද මේ දානේ දෙන්න ඕනන්නේ කියලා ඇහුවා. මේ දානේ දීමෙන් ලැබෙන මහත් ඵලය ලැබෙන්නේ කාට දුන්නොත්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහරජ තමන්ගේ සිතේ ප්‍රසාදයක් තියෙන්නේ කොතෙන්දද? අන්න එතෙන්ද දානි දෙන්න. තමාගේ ප්‍රසාදයෙන් අපි දැන් දාන ආදී පින්කම් කරනවනේ. ඒ පින්කම් කරනකොට තමන්ගේ ප්‍රසාදයක් ඇති වෙන තැනකට දානයක් දෙන්න. චිත්ත ප්‍රසාදේ. දැන් අපි කොහොම පින්කම් කරන්නේ චිතේ ප්‍රසාදයේ පිණිසද? හැම පින්කමක්ම ශාසනීය මුල් කරගෙන තුනුවන් වෙනුවෙන් කර්මඵල විශ්වාසය ඇති කරගෙන පින්කමක් කරන්නේ සිතේ ප්‍රසාදයට. අන්නේ ප්‍රසාදය ඇති වෙන තැනකට දානි දෙන්න. ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුවා කවර කෙනෙකුට දුන්නොත් මහත්ඵල වෙනවද කියලා. ප්‍රසාදයේ තිබුණට ඒ දානේ දුන්න කෙනා දෙනකොට කවර කෙනෙකුට දුන්නොත් මහත්ඵල වෙනවද කියලා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සිල්වත් ගුණවත් නැනවත් කෙනෙකුට ප්‍රසාදයෙන් දාණය දුන්නොත් ඒක මහත් ඵල මහානිසංස බවට පත් වෙනවා කියලා දේශනා කළා. ඒ වෙලාවේ අර භාග්‍යතුන් වහන්සේ කොසල් මහ රජුරවන්ට හොඳ උපමාවක් කීවා. කීවේ කොහොමද මහරජා දැන් ඔබගේ රාජ්‍යයට යම් කිසි සතුරු සේනාවක් එනවා. සතුරු සේනාවක් එනකොට ඒ සතුරු සේනාව පළවා හරින්න හොඳ යුද්ධ සේනාවක් ඕනේ. අන්නේ යුද්ධ සේනාවට යුද බඩයන් පුහුණු කරන වෙලාවේ යම් කිසි කෙනෙක් එනවා ඒ පුහුණුව ලබන්න. හැබැයි අදක්ෂයි. නුවණ නැහැ. දුනු ශිල්පයේ නිසි හැටියට කරන්න බෑ. සිහි කල්පනාව නැහැ. කාර්ය සූරයත්වයක් නැහැ. කිසිම දෙයක් දක්ෂතාවයක් නැහැ. එහෙම දක්ෂතාවයක් නැති රාජකුමාරයෙක් ඔබ ළඟට ආවොත් ඔබ ওই සේනාවට බඳවා ගන්නවද කියලා. නෑ ස්වාමීනි මම බඳවා ගන්නෑ. බඳවා ගන්න වැඩක් නෑ. ඇයි මේක පුහුණුව කරන්න ශක්තියක් නෑනේ. වෙන කෙනෙක් ආවනම් බ්‍රාහ්මණ කුමාරයෙක් ආවොත්, වෛශ්‍ය කුමාරයෙක් ආවොත්, ශුද්‍ර කුමාරයෙක් ආවොත්, ඒ ආවත් ස්වාමින් වහන්සේ ඒ වාගේ අදක්ෂ පුද්ගලයෙක් ආවොත් මම මේ යුද්ධ සේනාවට බඳවාගන්නේ නැහැ. ඇයි බඳවාගෙන වැඩක් නැහැ. ඒක කාර්ය සූරත්වයෙන් ඒක කරන්න බෑ කියලා කිව්වා. එහෙමනම් මහරජා ඔබගේ සේනාවට එනවා. රාජකුමාරයෙක් දුනු ශිල්පයේ නිපුණයි. හොඳ ශක්තිමත් කායික ශක්තියක් තියෙනවා, මානසික ශක්තියක් තියෙනවා, සිහිනුවන තියෙනවා, කාර්ය සූරාත්වයේ තියෙනවා ඕනම වැඩකට ඉදිරිපත් වෙලා කටයුතු කරන්න පුළුවන් සූර වීර ඇති කුමාරයෙක්. ඒ ආපු මොකද ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ඒ කුමාරයා මගේ යුද්ධ සේනාවට බඳවා ගන්නවා. බදාගෙන මම සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනවා. උගන්වුවොත් ඒ කුමාරයාට පුළුවන් අර වගේ අවස්ථාවකදී කාරිසූරත්වයෙන් මට විරුද්ධ වෙන සේනාවට පහර දීලා ජය ලබන්න. ඊළඟට ඇහුවා වෙනත් කෙනෙක් ආවෝ. රාජකුමාරයෙක් නැතුව බ්‍රාහ්මණ කුමාරයෙක් කෙනෙක්. ශුද්‍ර කුමාරයෙක් කෙනෙක්. වෛශ්‍ර කුමාරයෙක් කෙනෙක්. ඒ ආවත් ස්වාමීනි මම ඒ වාගේ නිපුණත්වයක් තියෙන දුරු ශිල්පයේ පරදෙඩ ගිය සිහිනුවන තියෙන කාය ශක්තිය තියෙන මානසික ශක්තිය තියෙන ඕනම වැඩකට ඉදිරිපත් වෙන එහෙම කෙනෙක් ආවොත් කොයි කුලයෙන් වුණත් කමක් නැහැ මම ආවොත් ඒ ශිල්ප ශාස්ත්‍රයේ උගන්වලා මගේ ඒ රාජකාරිය කටයුතු සම්පූර්ණ කරගන්න අවස්ථාව සලසලා දෙන්න කියලා කොසල් මහ රජුව භාග්‍යතුන් වහන්සේට දේශනා කළා. එහෙමනම් මහරජ දානයත් ඒ වගේ තමයි. කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිතේ ප්‍රසාදයක් ඇති තැනකට දානය පිරිනවන්න කියලා. දැන් අපිත් කවුරුත් කැමති අපි දාන ආදී පින්කම් කරනවා. දැන් බුද්ධ ශාසනයේ පළවෙනිම පින්කම තමයි දානි දෙන්නේ. හැම කෙනෙක්ම දාන්න දීලා පටන් ගන්න පින්කම් කරන්න. ඒක කාටවත් පුරුදුයි. නමුත් හැම දිනෙකම දානේ දෙනවා. ඒ දානේ දුන්නට ඒ සුදුසු තැන්වලට පත්වෙච්ච අයට දානේ දුන්නොත් තමයි සිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නියම හැටියට. ඊළඟට ඒ දාණය මහත්ඵල වෙන්නේ ඒ ಗುಣ පුරණ කෙනෙකුට දානයක් දුන්නොත්. සිල්වත් ගුණවත් කෙනෙකුට දානයක් දුන්නොත් ඒක මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා කියලා දේශනාවේ සඳහන් කරනවා. ඒත් එක්කම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දේශනා කළේ නැහැ මේ සිල්වතුන්ම දෙන්න කියලා. සිල්වතුන්ට දුන්නොත් මහත්ඵලයි කියන එක තමයි දේශනා කළේ. එහෙම සිල්වතුන්ම හොයා හොයා ගියොත් මේ අසරණ කෙනෙකුට බත් ටිකක් දෙන්නේ දෙන්න බැරි වෙනවනේ. නේද? එහෙම කිව්වේ නැහැ. ඒ සිල්වත් ගුණවත් අයට දුන්නොත් ඒක මහත්ඵලයි කියන එක දේශනා කළා. එතකොට මේ සිල්වත් ගුණවත් භාවයක් නැති අසරණ කෙනෙකුට අපි දානයක් දෙනවා. දානයක් දෙනකොට එයාගේ සිල්වත් ගුණවත් බවක් නැහැ. සීලාචාර සම්පන්නකමක් නැහැ. නමුත් අපි සීලාචාරකම ඇතුව අපේ කුසල් අනුමුණක පිහිටලා අපේ ගුණවත් භාවයේ පිහිටලා අපි අනුකම්පා සහගත සිතින් දෙනවා නම් ඒ දෙන අපේ කෙරෙහි ඇති වෙන ප්‍රසාදය නිසා අපේ දාණය මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේලා හැම වෙලෙම දාන ආදී පින්කම් කරේ සිල්වත් ගුණවත් අය හොයාම නෙමෙයි. තමන්ගේ සියලු වස්තුව දන් දුන්නේ දුගී මගේ යාචකාදීන් උදෙසා සියලු ගවඩාවන් විවෘත කරලා කැමති කෙනෙකුට කැමති හැටියට ගෙනියන්න දුන්නා. ගෙනියන්න දුන්නේ ඇයි ભેදයක් නැතුව තමන් වහන්සේගේ පාරමී ශක්තිය ලෞතර බුද්ධත්වයේ සඳහා එක හා සමාන හැමදනාටම සලකා ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ එදා කොසල් මහ රජුරවන්ට ওই ප්‍රශ්නය ප්‍රශ්න දෙකට පිළිතුරු වශයෙන් මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න යෙදුණා. එතකොට මේ දේශනාව දිහා අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් අපි හැම වෙලේම හැම අවස්ථාවකදීම අපේ වස්තුවක් අපි පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරනකොට දානය කියලා කියන්නේ තමන් සතුව තියෙන යම්කිසි වස්තුවක් තමන්ගේ අයිතිය අත්හැරලා අනුන්ට පවරනවා. අන්නේ අනුන්ට පැවරීම තමයි දානමය පින්කම. හැබැයි අයිතිය අත්හැරලා දෙන්න ඕන. අයිතිය තියාගෙන සමහර අය දෙනවනේ. ඒක නියම දීමක් නෙමෙයි. අයිතිය තියාගෙන දුන්නොත් මොකද වෙන්නේ? ඒ දීපු දේ කෙරේ හොයන්න යනවා ඊළඟට. මන් දීපු දේ මොකද්ද කරේ? ඒක පරිහරණය කරනවද? කාටද දුන්නේ? ඒව හොයන්න යනවා. ඒව හොයන්න ගියන් පස්සේ ඊළඟට හිත නරක වෙනවා. ඒ නිසා ඒ දීපු දේ කෙරෙහි සොයා බලන්න ඕනේ අපි දුන්නා එය ඒ සුදුසු කෙනා සුදුසු නම් පරිහරණය කරයි නැත්නම් සුදුස්සෙකුට දෙයි. අන්න එතකොට ඒ ඒ කුසලය තවත් මහත්ඵල වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඒ දානාදී පින්කම් කරනකොට ඒ සියලු වස්තුව කෙරෙහි ආශාවක් නැතුව දානාදී පින්කම් කරන්න කියලා කියනවා. එතකොට මේ පින්කම් කරනකොට ඒ දාණය දෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සිල්වත් ගුණවත් අයට දාණය දීම මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා කිය. එතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා සිල්වත් ගුණවත් භාවය මේ පංච නීවරණ ධර්ම පහක් තියෙනවානේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා අපේ සිතක් නොසන්සුන් බවට පත් කරන ධර්මතා පහක් තියෙනවා. හැම වෙලෙම හිත ඇවිස්සෙනවා වට. කාමච්ඡන්ද අරමුණ කියන්නේ පංචේන්ද්‍රයන් පිනව පිනවා ලෝභ දේශ මොහ තණ්හා මාන දිට්ඨි වලින් පිරිච්ච ජීවිතයක් අපි ගත කරනකොට අපේ සිත සංසුන් වෙන්නේ නැහැ. ව්‍යාපාද නීවරණය තියෙනවා නම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම වැනි අරමුණු වලින් පිරිච්ච සිතක්. ඒ වාගේ කෙනෙකුට දාන ආදී පින්කමක් හිතේ ප්‍රසාදයකින් අපිට දෙන්න දෙන්නේ නැහැ. ඊළඟට තීන මිද්‍යා ආදී නීවරණ ධර්මයන්ගෙන් සිත උදාසීන බවට පත් කරගෙන චෛතසික ධර්ම උදාසීන බවට පත් කරගෙන ඉන්න අවස්ථා තියෙනවා. එතකොට නියම සිහි බුද්ධිය එන්නේ නැහැ. ඊළඟට මේ උද්දච්ච කුක්කුච්ච හැම වෙලෙම පසුතැවීමෙන් ඉන්න අතීතය ගැන හිතලා පසුතැවෙනවා අනාගතය කෙරෙහි පසුතැවෙනවා කරපු අකුසල් කෙරෙහි පසුතැවෙනවා නොකරපු කුසල් කෙරෙහි පසුතැවෙනවා පසුතැවි තැවි ඉන්න පිරිස් ඉන්නවා ඒ නිවන ධර්මයන්ගේ ස්වභාවය ඊළඟට බුද්ධ ආදී අටතැන්හි සැක උපදවාගෙන ඉන්න අය ඉන්නවා මෙන්න මේ පංච නීවරණයන්ගෙන් පුරවාගත්ත හිත ඇති අය හැම වෙලාවෙම සංසුන් හිතක් නැහැ. නොසංසුන් හිතක් තියෙනවා. අන්නේ අංග පහෙන් මේ ඉන්න කෙනෙක්ගේ సంతානයක පවතින ස්වභාවය අපි නුවණින් තේරුම් අරගෙන ඒ අංග පහ ප්‍රහීන කළපු. ඒ කියන්නේ පංච නීවරණ ධර්මයන් ප්‍රහීන භාවයට පත් කරපු කෙනෙකුට දානාදී පින්කමක් කරන දෙනවා පින්කමකින් දානයක් දෙනවනම් ඒක මහත් ඵල බහානි සංස බවට පත් වෙනවා පංච නීවරණයන් යටපත් කරපු කෙනෙකුට. ඒ පහ යටපත් වෙනකොට තවත් අංග පහ ප්‍රබල වෙනවා. ප්‍රබල වෙන්නේ මොනවද? සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය. මෙන්න මේ දර්ශනාදී ගුණයකින් යුක්ත ආර්ය භාවයට පත්වෙච්ච ආර්ය උතුමන් වහන්සේ නමකට දානීය පිරිනමනව නම් චිත්ත ප්‍රසාදේ අන්නේ එක මහත්ඵලයි මහා නිසංසයි කියලා දේශනා කරා. ඒ කියන්නේ ආර්ය ගුණයක් ගුණවල පිළිපදලා කටයුතු කරන උතුමන් වහන්සේලාට දානයක් දුන්නොත් ප්‍රසාද වූ සිටින් ඒක මහත් ඵලයි මානිසංසයි. දැන් අපි කැමැති ආර්ය භාවයට පත් වෙලා ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් දැනගත්තොත් අපිට ඒ අයට දානයක් දෙන්න අපි බොහොම කැමති. ප්‍රසාදයක් ඇති වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිය කර්ණඵල විශ්වාසය ඇති හේතුඵල ධර්මයේ පිළිගත් ආර්ය භාවයට පත් වෙච්ච ආර්ය උතුමන් වහන්සේ නමකට දානයක් දෙන්න අපිට ලැබෙනවා කියලා හිතේ සතුටක් ඇති වෙනකොට අපේ සිත ප්‍රසාදයට ප්‍රසාදයටපත් වෙනවා. එතකොට ඒක ඥාන සම්ප්‍රේත්‍ය ප්‍රසාදයටපත් වීම. එතකොට ඥාන සම්ප්‍රේත්‍ය ප්‍රසාදයටපත් වීපත් තුන කෙනෙක් <clears throat> සිල්වත් ගුණවත් නැනවත් කෙනෙකුට දාන ආදී පින්කමක් වීම ඒක මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. දැන් එතකොට සමහර වෙලාවට සමහර අයට ඒ ප්‍රසාදයටපත් පත් වෙන අවස්ථා මේ නොමකට ගිය අවස්ථාවෙන්වත් පුළුවන්. දැන් නියම ඥාන සම්ප්‍රේිත ශ්‍රද්ධාවෙන් කළොත් හොඳයි. ඥාන සම්ප්‍රේිත ශ්‍රද්ධාවක් නැති ඔය යන යන හැම තැනදීම සාදු සාදු කී කියන පිරිසක් ඉන්නවනේ. ඒ ගැන හොයන්නේ බලන්නේ කිසිම දෙයක් නැහැ. කවුරු හරි සාදු කිව්ව සාදු කිය. ඒකට කියන මුඩ්ඩප්පසන්න ශ්‍රද්ධාව කියලා. මොඩකමට ඇති වෙන ශ්‍රද්ධාව කියලා කියනවනේ. අන්න ඒ වාගේ පිරිසකට ධාරයක් දුන්නොත් ඒක සමහර වෙලාවට අපි හොයලා බලන්නේ නැති නිසා ඒක මහත්ඵල මහානිසංස බවට පත් වෙන්නේ නැති වෙන්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිතේ ප්‍රසාදය ඇති වෙන්න කාටද? ඥාන සංප්‍රයුක්ත සිතකින් ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට ඒ දාණය මහත්ඵල මහානිසංසක බවට පත් කරගන්න පුළුවන්. අපේ ශ්‍රද්ධාවත් තියෙන්න දෙපෑයි. අපෙත් නුවණක් තියෙන්න ඕනේ. අපේ කර්ණඵල විශ්වාසය තියෙන්න ඕනේ. අපටත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ දාණය පිහිට වෙනවා කියන පිළිගැනීම තියෙන්න ඕනේ. එහෙම පිළිගැනීමක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව යන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි සමබවට පත්වෙච්ච කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඉතින් අතින් අන්න ඒ වාගේ ශ්‍රද්ධාවකින් අපි ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දෙන මේ දානමය පින්කම පරිත්‍යාග කිරීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දානමය පින්කමකින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංච බලය ලබාගෙන සුවසේ පාරමී පුරාගෙන නිවන් දකින්ද අපට මේ දානමය පින උපනිෂ්පේ වේවා කියන චේතනාව. ඒ කර්මඵල විශ්වාසය. ඒ විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් යුක්ත දානමය පින්කම කරන්න ඕන සිතේ ප්‍රසාදයේ ඇතිවෙච්ච තැනකට දානය දෙන්න පුළුවන්. එතකොට ඒ දානය මහත්ඵල වෙන්න නම් දෙන්න කිව්වේ සිල්වත් ගුණවත් කෙනෙකුට දානමය පින්කම කරන්න කිව්වා. අන්න ඒ වගේ ශාසනයක් සම්මුඛ කරගත්තාම අපි විශාල පිරිසකට දානමය පින්කමක් කරනවා. දානයක් දෙනවා. නමුත් එතන තිසරණ සරණ ගිය පිරිසක් නැහැ. තිසරණ සරණ ගිය පිරිසක් නැහැ. විශාල පිරිසකට දානයක් දෙනවා. අන්න ඒ වාගේ විස්තරයක් එදා වජ්ජගොත්ත බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. ස්වාමීන් වහන්සේ කවර තැනකට දානයක් දුන්නොත් දානයක් දෙන්නේ කොතෙන්ද කියලා ඇහුවා. මහත්ඵල වෙන්නේ කොතෙන්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ ඔය ප්‍රශ්නේ දේශනා කළා. ඒ කියන්නේ ශාසනික වශයෙන් පින්කමක් කරනකොට අපි අර විශාල පිරිසකට රත්නත්‍රයේ සරණ නොගෙහින් ඉන්න පිරිසකට අපි දානය දෙනවා. විශාල පිරිසකට. ඒ දාණයට වැඩිය බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිය කෙනෙකුට දෙනවා නම් යම් කිසි දානයක් ඒ දාණයෙන් සොළොස් කලාවෙන් එකක්වත් කටත් අඩු ප්‍රමාණයක් තමයි අර විශාල පිටිසකට දෙන දානේ ආනිසංස. එතකොට ඒ වාගේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිය කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඊටත් එදිය මහානිසංස බලයටපත් වෙනවා සීල බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගින් සීලාදී ප්‍රතිපatti ගුණයක යෙදී වාසය කරන කෙනෙකුට දෙන දාණය අර රත්නත්වයේ සරණ ගිහින් සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය මහත් මහත්ඵලයි මහානිසංසයි. ඒ වාගේ සීලාදී ප්‍රතිපatti ගුණ ධර්මයේදී දෙන සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය සෝවාන් මාර්ගයේ ලැබපු කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි. සෝවාන් ඵලයේ ලබාගත් සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය සකෘදාගාමි එක දෙනෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. සකෘදාගාමි සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය අනාගාමි එක්කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. අනාගාමි සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය අරිහත් ඵලය ලැබූ කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. අරිහත් ඵලය ලබාගත් සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය පසේ බුදුරජාණන් වහන්සේගේ දෙන දාණේ මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා සිය දෙනෙකුට දෙන දාණයට වැඩිය ලෝතුරා ශාන්තිනායකයන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. ශාන්තිනායකයන් වහන්සේටත් දෙන දාණයට වැඩිය මහත්ඵලයි සතර දිගින් වඩින මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරලා දෙන දානමය පින්කම මහත්ඵලයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ තමන්ගේ සුළු මෑණියන් පූජා කරපු චීවරය ගෙන ආපු අවස්ථාවේ ගෞතමියෝක කාටද දෙන්න කිව්වේ? ගෞතමියෝක